ලැබුණ වියදම් කරපු ධනේව වටිනාකම සීමා සහිතයි ලැබෙන පින සීමා රහිතයි හැමෝටම නිවන් දකින අතුරු ධර්මදේශනාමේ පිනෙන් මහා ප්‍රඥාවක් ලබන්න හේතු බෝත වෙනවා සුගතියක ඉන්න පුළුවන් අපායෙන් නිදහස් වෙන්න පුළුවන් ආයු වර්ණ සැප බල ඥාන ලබන්න පුළුවන් එවන් උදාර අනුසස් ලබා දෙන මහා පින්කම ඔබ අප හැමෝටම අමහා මහා නිවන් සම්පත් වෙනසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. සිල් සමාදන් වීමෙන් ලෝකයා හැමෝට මෛත්‍රිය පතුරවා ගැනීමෙන් ලෝකයේ පිළිබඳ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීමෙන් මේ රැස්පත් කරගනු ලබන කුසල සම්භාර ධර්මය පිළියන්දල මාවිත්තර කොට්ටාව පාර නම්බර 27න් 7 නිවසේ පදිංචි නාමා දසනායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් බලාපොරොත්තු වන්නේ නිවිතිගල තපස් තපස්තර වත්තේ පදිංචිව සිටි අවුරුදු 13කට පෙර පරලෝසපත් දසනායකගේ සරණේලිස් මහතා සහ අවුරුදු 17කට පෙර පරලෝසපත් කෝට්ටගේ මීරිනෝනා මහත්මිය යන මව්පිය දෙදෙනාටත් වසර 10කට පෙර පරලෝසපත් සිංගං කොට්ටේ ආ ආරච්චිගේ දොන් සීපින් මහමන්දිය සහ වීරකෝන් මුදලිගේ විමලාවතී නන්දනිය සහ අවුරුදු දෙකකට පෙර පරලොව සපත් කුරුප්පු ආරච්චිලාගේ දෝන ස්වර්ණ ආබද්‍රාණි මහත්මිය උපුල් ගුණතිලක මහත්මයා සහ නිරෝසා ලසන්ති මහත්මියගේ සිංගිති දියණියක් වූ අවුරුදු 3කට පෙර පරලොව සපත් කගේසා කව්‍යාංජලි දියණිය ඇතුළු දෙපාර්ශවයේම පරලෝසපත් වන මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාති වර්ගයා මේ උතුම් පින් සාදර සමාදරයෙන් අනුමෝදන් වෙත්වා මේ පින් බලයෙන් ඒ පරලෝකාප්‍රාප්ත මව්පියන් ඇතුළු ඥාතින්ගේ පුනර්භවයේ සුගතියක් වේවා ආයු වරණ සැප බල ඥාන වැඩි දියුණු වේවා කරදර කම්කට බාධක දුර වේවා සංසාර ගමන සැපවත් වේ ඒ පින්නතුල්ලාට අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කළ පින් අනුමෝදන් කරන්න. සියලු ශාසන ආරක්ෂක ලෝකපාලක දිවරාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දෙවරක වරණේ හැමෝටම ලැබේවා. දෙවියන්ටත් මේ පින් බලෙන් නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ලක්වැසි ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් මේ උදාර පින් බලෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා බිය සන්ත්‍රාස දුර වේවා මුළු මහත් ලෝකයේතම ආරක්ෂාවක් සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ දහවන ශ්‍රේණි ඉගෙනුම ලබන යෝහානි අචින්ත්‍ය ආදීනියටත් කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේ 6 වන ශ්‍රේණි ඉගෙනුම ලබන